ධම්මසංගණික ප්‍රකරණයේ පළමුවෙන්ම එන්නේ අර අභිධම්ම මාත්‍රිකා කියන එකේ කොටස. අපි මේ අභිධර්ම මාත්‍රිකාව ඉගෙන ගැනීමේදී ත්‍රික දුක කියන මාත්‍රිකාවන්ට අතුලත් ස්වરૂප උදුරා ඒවා ඡන්ද ආයතන ධාතු ශක්ති කියන මේ වශයෙන් බෙදා ගන්නවා. ඒ එහෙම බෙදාගෙන බෙදාගෙන මේ පිළිබඳව ඉගෙන ගත්තේ මේ අභිධර්මාර්ථ මේ මේ අභිධර්මාර්ථ සංග්‍රහයේ ඒ ධර්ම මෙයින් අරගෙන තමයි දක්වලා තිබෙන්නේ. ඒ මේ බෙදාගන්නේ අභිධර්මයේ පිළිබඳ තව දුරට ඉගෙනීම සඳහා ඒ ධම්මසංගණී ප්‍රකරණය සම්පූර්ණ නිගමීමක් නෙවෙයි අභිධර්ම මාත්‍රිකාවට ඇතුළත් ස්වરૂප පමණක් ඉදිරියෙන් මුදලයි. ඊළඟට අභිධර්ම ය පිළිබඳව ඒ ධම්මසංගණී බුදුරජාණන් වහන්සේ මාත්‍රිකාව විස්තර කිරීම වාක්‍යය. මාත්‍රිකාව වශයෙන් දක්වා තිබෙනවානේ කුසල ධම්මා කුසල ධම්මා ව්‍යාකතා ධම්මා. මේ විදිහට ඒ ඒ ධර්ම විස්තර කරනවා. මොනවාද ඒ කුසල ධර්ම? ඒ අකුසල ධර්ම, අව්‍යාකෘත ධර්ම. කියන එක විස්තර කිරීමක් ඒ විස්තරය තමයි අපි කියවේ අර සම්මුද්දේශ වාර ආදි වශයෙන් කොටස් හතරකට බෙදෙනවායි කියලා නේ? මේ අතුවාවේ කියවන්නේ මොනවාද කිව්වේ එක සම්මුද්දේශ වාරය සංඝාවාරය. කොට ඈ තව තියෙනවා. සම්මුදේශ වාරය කොට නිදේශ නිදේශ වාරය ඊළඟට ශුන්්‍යත වාරය. එහෙම එනවනේ කොටස් හතරක්. ඒ ඒවා දැක්වීම වශයෙන් තමයි අපි අර ඒ ධම්මුද්දේශ වාරයේ තමයි බුදුරජාණන් වහන්සේ පළමු කොට වදාරන්නේ සතරේ සම්මා කුසලා යස්මින් සමේ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හෝති සෝමනස්ස සහගතං ඥාන සම්පදිත්තං රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පුත්‍රපාරම්මණං වා ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්බ එයින් කියවන්නේ යම් සමයේදී යම් සමේකී කියන එක සමය කියන වචනයෙන් මෙතන ප්‍රධාන වශයෙන් ගත හැකි ඒ සිතක් උපදනා අවස්ථාව. ඒ අවස්ථාවේදී සිත පමණක් නොවේ උපදින්නේ. තවත් ඒ සිතත් සමග උපදනා වූ චෛතසිකයේ කියන ධර්ම සමූහයක් සමගයි සිත පහළවන්නේ ඇතිවන්නේ. ඒ සිත මෙතන එන්නාන්ති දෙන්නේ කාමාවචර කුසල්. ඒ කාමාවචර කුසල් සිතේનું කාමාවචර කුසල් සිත් අටක් පිළිනවා. ඒ අට අතුරෙන් පළවෙනිම කියවෙන සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික කුසල් සිත් ගැන. ඒත් මෙහි අසංකාරික කියන වචනය වදාරලා නැහැ. හේතුව ඊට පසුව කියන සිත් සසංකාරික බැරි. මෙහි අසංකාරික පදේ යෙදී නැතුණාට එය අසංකාරික සිතයි. ඊළඟට ඒ සෝමනස්ස සහගත ඥාන සංපයුක්ත සිත බව දක්වලා ඊළඟට සිතක් ඇතිවන්නේ निराලම්බනිකව නෙවෙයි. සිතක් කවදාවත් අරමුණක් නැතිව උපදින්නේ නැහැ. සිත ලැබෙන්නේ අරමුණක එල්බගෙන. සිතක් උපදින්නේ අරමුණක්ගෙන. ඒ අරමුණු සයයි පිරෙන්නේ. ඒ අරමුණු සියල්ලම කොටස් හයකටයි බෙදෙන්නේ. රූපාරම්මණං වා, ශබ්දාරම්මණං වා, ගන්ධාරම්මණං වා, රසාරම්මණං වා පුත්තබ්බාරමණං වා ධම්මාරමණං වා ත්‍යාදෙන්නේ ඒ අරමුණු සය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ සදාරම්මණයන් අතුරෙන් යම් යම් අරමුණක් ගෙනයි ඒ ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසල් සිත ඇතිවන්නේ ඒ ඒ අවස්ථාවේදී ලැබෙන ඒ සිතත් සමග උපදනා අපේ ඉගෙනගෙන තිබෙනවා ඒක උපාද ඒක නිරෝධ ඒක ආලම්බන ඒක වස්තුක කියන සතර සංප්‍රයෝග ලක්ෂණයන්ගේ වශයෙන් පිටත් සමග එකට උපදනා ධර්ම සායිතික ධර්ම ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා තස්මින් සමේ පස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති චේතනා හෝති චිත්තං හෝති ඒ පස්ස පංචකය වශයෙන් පටන් ගන්නා ධර්ම පහ තමයි මේ පළමුවෙන් දෙන්නා පිළිෙන්නේ. අපි දන්නවා ඒවා පස්සය, වේදනාව, සංඥා, චේතනා, චිත්ත. ඒ චිත්තය කියලා මෙතන විශේෂයෙන් වදාළා පිළිෙන්නේ. ඒ චෛතසිකත් සමග පෙරපසු නොවි එකටම බැඳී උපදනා ධර්මයක් බව දැක්වි. එහෙම නැත්නම් සිත පළමුව ඉපද ඒ සිතට එකතු වෙන ධර්ම සමූහයක් කියලා කෙනෙක් ගන්නට ඉඩ තිබෙනවා චෛතසික. ඒ චෛතසිකයන්ගේ හා සිතේ එකට බැඳී ඉපදීමක් සම්බන්ධ බව දැක්වීම සඳහා තමයි චිත්තං කියන යත් වදාළේ. එම නැතුව සිත මේ ධර්ම සමග නූපදෙන මේ සිත අනෙකක් මේ ධර්ම ඒ සිතට වෙනත් අවස්ථාවකදී සම්බන්ධ වෙන බවක් එහෙම දැනීමට බැරි වෙන පරිදි මේ ධර්මයේ යම් අවස්ථාවක උපදීද ඒ අවස්ථාවෙම සිතක් උපදින. ඒ නිසායි චිත්තංගෝති කියලා වදාගන්න. ඊළඟට විතක්කෝ හෝති විචාරෝ හෝති පීති හෝති සුඛං හෝති චිත්තස්සේකග්ගතා හෝති කියා ඒ ඒ ධානාංග ධර්ම පස දක්වලා තිබෙන්නේ විතර්කය, ਵਿਚාරය, ප්‍රීතිය, සුඛය සුඛය කියන්නේ සෝමනස්ස වේදනාවම ඒ චිත්තස්ස ඒකාග්‍රතාව කියන්නේ ඒකාග්‍රතාව চৈতසිකය ඊළඟට වදාරා පිළිෙන්නේ සබ්බින්ද්‍රියං හෝති විරීන්ද්‍රියං හෝති සතින්ද්‍රියං හෝති සමාධින්ද්‍රියං හෝති පඤ්ඤින්ද්‍රියං හෝති මනින්ද්‍රියං හෝති සෝමනස්සින්ද්‍රියං හෝති ජීවිතින්ද්‍රියං හෝති කියා ඉන්ද්‍රිය ධර්ම 8ක් ඉන්ද්‍රිය ධර්ම 8ක් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඊළඟට මනින්ද්‍රිය කියන්නේ හිතම මනින්ද්‍රිය ඒකට මනින්ද්‍රියයි කියන්නේ මනන කෘත්‍යෙහි නැත්නම් අරමුණු ගැනීම කෘත්‍යෙහි ප්‍රධානත්වයේ උසුලන බැවින් ඊට ඉන්ද්‍රියයි කියලා කියනවා මනින්ද්‍රිය. සෝමනස් ඉන්ද්‍රිය ජීවිත ඉන්ද්‍රිය කියලා අනිත් ඒවා සෝමනස් ඉන්ද්‍රිය කියන්නේ සොම්නස් වේදනාවමයි ඒ ඉන්ද්‍රිය කෘත්‍යෙහිදී වේදිත කෘත්‍යෙහි ප්‍රධානත්වය උසුලට දරමින් ඉන්ද්‍රිය වශයෙන් දවදාලා තිබෙනවා ජීවිතින්ද්‍රියයි කියන්නේ ඒ චිත්ත චෛතසික ධර්මයන් පාලනය කරන ඒ අනුපාලනය කරන ධර්මයන් නැත්නම් ජීවත් කරන පවත්වන ධර්මයේ කිය එකයි ජීවිතින්ද්‍රිය එක චෛතසිකයක් ඒ ඉන්ද්‍රිය ධර්ම අපවදාලා ඊළඟට සම්මා දිට්ඨිය හෝති සම්මා සංකප්පෝ හෝති සම්මා වායාමෝ හෝති සම්මා සතිය හෝති සම්මා සමාධිය හෝති යනුවෙන් ඒ මාර්ගාංග දැන් අපි මාර්ගාංග පිළිබඳව අභිධර්මාර්ථ සංග්‍රහයේදී ඉගෙන ගන්නවා යත්තා මාර්ගාංග කීයක් කියලාද ද්වාදස මග්ගංගාංග ඒ ද්වාදස මග්ගංගාංග කීවේ අකුසල මාර්ගාංගත් එක්ක අකුසල මාර්ගාංග හතරක් එකතු කරලා එහෙම නැත්නම් ඒ සිය අකුසල මාර්ගාංගවලට ඇතුළත් වන ධර්මවල ඒ අනිත් මාර්ගාංගවලට ඇතුළත් නොවන ධර්ම පිළිෙන්නේ ධර්ම වශයෙන් නම් එකයි. ඒ මිච්ඡා දෘෂ්ටි කියන්නේ. අනිත් ඒවා ඒ මිච්ඡා සංකප්ප, මිච්ඡා වායාම, මිච්ඡා සමාධි. ඒ ඒවා ඒ ඒ නම් වලින්ම දැක්වෙන චෛතසික තිබෙනවානේ. නැත්නම් චෛතසික තිබෙනවානේ මේ මේ මිච්ඡා සංකප්පේ කියව විතර්කයයි. මිච්ඡා වායාම කියන්නේ පිළියයි. මිච්ඡා සමාධි කියන්නේ ඒකාග්‍රතාවයි. ඒ චෛත්‍යික වශයෙන් ඒවා තුනක් මිච්ඡා දිට්ඨි කියලා කිව්වේ අකුසල චෛත්‍යිකයන් ඇතුළත් දිට්ඨි චෛත්‍යික. ඒ නිසා මේ මාර්ගාංග විශ්වක කාණ්ඩේ මාර්ගාංග 12 ස්වરૂප වශයෙන් ධර්ම වශයෙන් වෙන් කරලා ගන්නවා නම් පිළෙන්නේ නවයයි. වෙන් කරලා ගන්නවා නම් නවයයි. ඒ නවවෙනි එක තමයි මිච්ඡා දිට්ඨි වශයෙන් ගන්නා දිට්ඨිචෛතසිකය. දැන් මෙතන කුසල සිතක් පිළිබඳවයි මේ චෛතසික සංග්‍රහ කරන්නේ නැත්නම් මාර්ගාංග දක්වන්නේ. ඒ නිසා මේ කවදාවත් අර අකුසල මාර්ගාංග විදිහට කොහොමදක් ගැනෙන්නේ නැහැ. මෙතන ඉන්නේ කුසල මාර්ගාංග. කුසල් සිතේනේ. ඒ කුසල මාර්ගාංග වශයෙන් වදාරා තිබෙන ධර්ම නම් තිබෙනවා කීයද 8ක්. එයින් මෙතන ඉන්නේ කීයද? ඔව්. පහ යර තුන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන තුන මෙතනට ඇතුළත් කරලා නැහැ. ඒවා ජීවාපනක වශයෙන් ගැනීමටයි දේශනා කරලා තිබෙන්නේ. ඒ එතකොට මේ මාර්ගාංග වශයෙන් ලැබෙන ධර්ම පහ ඊළඟට බලවත් සද්ධා බලං හෝති, විරිය බලං හෝති, සති බලං හෝති, සමාධි බලං හෝති, ප්‍රඥා බලං හෝති, ඉරි බලං හෝති, ඔත්තප්ප බලං හෝති. ඒ එතන බල ධර්ම අටක් දැක්වෝ. සද්ධා බලාවිය පහයි, ඉරි බලය, ඔත්තප්ප බලය කියන ඉතින් ඒවට බලය කියලා කීවේ ඊට ප්‍රතිවිරුද්ධ ධර්මයන්ගෙන් සොලවන්නට, කම්පා කරන්නට බැරි බැරි. දැරිපේ දියුණු වූ ධර්ම. එනිසා ඒවට බලය කියලා කියනවා. ඒ ප්‍රඥා බලය කියේ දුෂ්ප්‍රාඥ බවින් නැත්නම් මෝහයෙන් අවිද්‍යාවෙන් කම්පා කරන්න සොලවන්නට බැරි. ඒ දියුණු වූ ඒ ප්‍රඥාව පඤ්ඤා බලය. ඒ විදිහටයි අන්තිම ගන්නට පිළිගන්නේ. ඊළඟට ඒ බල වශයෙන් වදාළා අලෝකෝ හෝති අදෝසෝ හෝති අමෝ හෝති යා වදාලේ මොනවාද ඒ කුසල මූලයන් මූල ධර්ම හේතු ධර්ම තුන. අනවිද්‍යාව හෝති අව්‍යාපාදෝ හෝති සම්මාදිට්ඨි හෝති කියලා අර අලෝභ අදෝස අමෝහ කියන තුන ඒ වඩාලේ කුසල මූල වශයෙන් මෙතන අනවිද්‍යා අව්‍යාපාද කියන විතර අර අලෝභ අදෝස දෙක ධර්ම වශයෙන් ගැනීම අනවිද්‍යා අව්‍යාපාද ධර්මවා කියන අවිද්‍යාව කියන අලෝභය අව්‍යාපාදයේ කියන අද්වේෂය. නමුත් මෙතන ඒවා වදාරලා තියෙන්නේ කුමක් සඳහාද? අර ඔව් ඒවා මනස් කර්ම වශයෙන් එන අනවිද්‍යාව ව්‍යාපාද සම්මා දිට්ඨිය කියලා එනවනේ. ඒ තුන දැක්වීමවා. එතකොට මනස් කර්මයක් වශයෙන් කෙරෙන ඒ කුසල ක්‍රියාවකදී කුසලයකදී ඒ මනස් කර්මය අනවිද්‍යාන උපදන අපිට කුමක්ද? මේ හිත උපදිනවා. මේ ශ්‍රවණ සසහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික කුසල් සිත් අනදිජ්ජායි කියන මේ කර්මපතේ වශයෙන් ලැබෙනවා. කර්මපතේ සිදු කිරීම වශයෙන් ලැබෙනවා. එතකොට එහි ලැබෙන අනදිජ්ජාවක් දක්වන්නට ඕනේ. ඒ අනදිජ්ජාව ධර්ම වශයෙන් ගන්නවා නම් ලෝභය ලෝභය තමයි ඒ කර්ම පදවතේ දක්වන තැනදී අනිජ්ජා කියනවා. අනිජ්ජා වශයෙන් බුදුරජාණන් වහන්සේ මෙතනදී වදාළා අනිජ්ජා භූති, අව්‍යාපාදෝ භූති, සමාධිත්‍ය හෝති. සමාධිත්‍ය හෝති. සමාධිත්‍ය නම් කුමක්ද? සමාධිත්‍ය නම් ප්‍රඥාව. ප්‍රඥාචෛතන්‍ය. හිරියෝ යොත්තප්පං භූති. ඒ හැම කුසල් සෝබන සිතකටම සාධාරණ චෛතසික වශයෙන් දැනෙනවා. හිරියොත කාය පස්සද්ධිය හෝති චිත්ත පස්සද්ධිය හෝති කාය ලෞතා හෝති චිත්ත ලෞතා හෝති කාය මුදිතා හෝති චිත්ත මුදිතා හෝති කාය කම්මඤ්ඤතා හෝති චිත්ත කම්මඤ්ඤතා හෝති කාය පාමුඤ්ඤතා හෝති චිත්ත පාමුඤ්ඤතා හෝති කාය යුක්තා හෝති චිත්ත යුක්තා හෝති සති හෝති සම්පජඤ්ඤං හෝති ඊළඟට සති හෝති සම්පජඤ්ඤං හෝති කියවේ සති කියවේ සිය සම්පජඤ්ඤය කියවේ ප්‍රඥාව ඒ සති සම්පජඤ්ඤයන්ගේ වශයෙන් දේශනා කිරීම සඳහායි එතන සතිනෝති සම්පජඤ්ඤං දැන් කෙනෙක් සිහියෙන් යුතුව සිටින අවස්ථාවක් දැක්වීමෙනි. එනම් ලැබෙන මේ රූපාදී ආරම්මණය රූපාදී ආරමුණ චක්ෂුරාදී ద్వාරයකට යොමු වූ කල්හි ඒකනත්තා ඉන්ද්‍රිය සංවරය ඇති කරගත්තයි කියන්නේ සිහිය උපදවා ගත්තයි කියන්නේ. ඒවලේ සීය උපදවා ගැනීම වශයෙන් ලැබෙනා වූ සිත මේ සිත කියන්නේ සෝමනස් විපාකෙත් ඥාන සංකේත සංඛාරික සිත. එතකොට සතිය කියලා. ඊළඟ ඒ ඒ සතියෙන් යුක්ත වූ සිත සම්පජඤ්ඤයෙන්ද යුක්ත වෙන සම්පජඤ්ඤය කියවේ නුවණනේ. ඒතකොට සීයයි නුවණයි කියන දෙක. හැම සීයක්ම නුවණින් යුක්ත නැහැ. ඒ කියන්නේ හැම සීයක් සීය පවත්නා හැම විටකම නුවණක් ඉරෙයි කියලා කියන්නට බෑ. නමුත් නුවණ පිරෙන කිසි විටක සිහියෙන් තොර නැහැ. නේ? සති සම්පජාන. සතියයි සම්පජාන. සිහියයි නුවණයි. ඒතකොට සම්පජාන්නේ කියන්නේ දැන් දැන් භාවනාවේදී සම්පජානෝ හෝති කියලා එන්නේ. පජානාති කියලා එන්නේ. ඒ දැන්වලදී මේ සම්පජාන්නේ සම්පජාන්නේ විශේෂයෙන්ම සම්පජාන්නේ ඔය මේ සාප්තික සම්පජඤ්ඤ, සප්පාය සම්පජඤ්ඤ, ගෝචර සම්පජඤ්ඤ, අසම්මෝහ සම්පජඤ්ඤ කියලා මේ සම්පජඤ්ඤ හතරක් දක්වනවානේ. ඒ එතෙන්දී මේ සම්පජඤ්ඤ වශයෙන් ගන්නේ කුමක්ද? නුවණ. අර ගතේ පිටේ නිදින්නේ සුත්තේ ජාගරිතේ සම්පජානකාරී රෝති ඒ ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී රෝති සම්මිතිතේ පතාරිතේ සම්පජානකාරී රෝති ගතේසිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ සුන්නී භාවයේ සම්පජානකාරී හොති. උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී. ඒ සම්පජාන්නේ මේ සම්පජාන්නේ තමයි සම්පජානකාරී වෙන්නේ. සම්පජානකාරී කියන්නේ නුවණින් යුතුව කරයි කියන්නේ. නුවණින් යුතුව සිදු කරයි. කියන්නේ නුවණින් සලකා සිදු කරයි කියන්නේ. ඒ මේ සම්පජාන්නේ ඒ ප්‍රඥා සයිත. සම්පජාන්‍යම් හෝති සමතෝ හෝති විපස්සනා හෝති. සමත්‍රීතියේ සමුදය කියවේ පච්චනීක ධර්මයේ සමීපීති සමුතෝ කියලා ඒ සමත වචනේ විස්තර කරන්නේ ප්‍රත්‍යනීකය කියන නීවරණ ධර්මයන් විරුද්ධ ධර්මයන් සමනය කරන සංසිඳන එයි සමත නම් වේ. ඒ කුමකටද සමත කියන එක? යොදන් ධර්ම වශයෙන් නම් සමතේ කියන්නේ ඒකකතාව. ඒකකතාව සමතෝ හෝති විපස්සනාව. විපස්සනායි කියන්නේ ඒ සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ බලන යම් අවස්ථාවක් වේ නම් ඒ විපස්සනා අවස්ථාව. ඒතකොට විපස්සනාවෙන් කියන අවස්ථාව නැත්නම් විපස්සනා කරන ඒ විශේෂ නුවණකින් බලන විවිධාකාරයෙන් බලන අවස්ථාවක් වෙතොත් ඒ අවස්ථාවේදී තිබෙන්නේ විපස්සනා. ඒ විපස්සනා කියන්නේ ප්‍රඥාවයි. විදර්ශනා වශයෙන් කරනා ප්‍රඥාව. ඊළඟට පග්ගාහෝ හෝති අවික්කේපෝ හෝති. පග්ගාහ කිව්වේ ඔව් වීර්යය ඔසවා තබන්නේ පර්දා කෘත්‍යය. පග්ගාහ කෘත්‍යය කියන්නේ ඔසවා දැමීමේ කෘත්‍යය. ඒ චිත්තචෛතසික ධර්මයන් ගැටෙන්නට නොදී මැලිවන්නට නොදී ඒවා ඔසවා තබන වීර්යයට කියනවා පග්ගාහ. පග්ගාහෝ හෝති ඒ වීර්යය දීලා තියෙන නම. පග්ගාහෝ හෝති අවික්ෂේපෝ හෝති ඒ සිතේ වික්ෂිප්ත බවක් නොවන අවික්ෂේපය වෙයි. අවික්ෂේපය කියන කිරේතන ඒකාගතාව. අවික්ෂේපෝ හොති. මෙහෙම ධර්ම වශයෙන් අපි කියේ 500ද 56ක්. මේ විදිහට වදාරලා තියෙනවා. ඒ 56 වදාරලා ඊළඟට මේ සිත උපදන අවස්ථාවේදී ඒ සිතත් සමග පෙරපසු නොවි තවත් උපදී හැකි ධර්ම හැමතිස්සෙම නැති වුණා ඇතම් විටක ලැබෙන ධර්මක් හැමතිස්සෙම තිබෙතා ඒ උදුරා මුදක්වා පිටන ධර්ම කියන ඒ ධර්ම දෙකොට්ටාක්යක් ඇතුළත් වන වචනයක් බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනවා ඒවාපන තස්මින් සමයේ අඤ්ඤේති අක්ති මේ සමයේදී මොකද යස්මින් සමයේ කියන්නේ යස්මින් සමයේ කියන්නේ සිත උපදින අවස්ථාවේදී ඒ අවස්ථාවේදී අන්නේ ඒවාපන අන්නේති යක්ති තවත් ධර්ම කෙනෙක් ඇත්තේ නේද? තව ධර්මයක් වෙනවා. ඒ අතුලක් කරන. ඒ ධර්ම සියල්ලම මොන විදිහේ ධර්මද? කවුරුවත් උපදවන ධර්මවා, කාගේවත් කැමැත්තේ හැටියට ලැබෙන ධර්මවා තියෙනවානේ. ඒ ඊශ්වර නිර්මාණවාද, ප්‍රකෘතිවාද, තව ස්වභාවවාන් කියලා තියෙන්නේ. ඒ ඒවා වශයෙන් දක්වන්නේ නැහැ. ස්වභාව මේක ස්වභාවයක් කියලා කියන්නේ. කියන්නේ මේ ඇතිවීම මේ ස්වභාව ධර්මය කියලා කියන්නේ. ස්වභාව ධර්මය අනුව උපදින එකක් කියලා එහෙම කියන්නේ. එහෙම නැතුව කවුරුවත් නිර්මාණය කරන මවන ඇති කරන දෙයක් කියලා එහෙම කියන්නේ. එහෙනම් මොන ධර්මද මේවා? පටිච්ච සමුප්පන්න ධර්ම. පටිච්ච සමුප්පන්න. දැන් මේ පටිච්ච සමුප්පන්නේ බව පේනවා. මේ නිසිත පිළිබඳව වදාරන මේ සිතේ අරමුණු දැක්වීමේ. ඒ එක පටිච්ච සමුප්පාදයන්ට ඇතුළත් වන එක කාරණයක් තමයි සිත පටිච්ච සමුප්පන්නයි. චිත්තචෛතසික ධර්ම පටිච්ච සමුප්පන්නයි කියන්නේ හේතු ප්‍රත්‍යයන් නිසා හටගන්නා ධර්ම. ඒ හේතුන් ප්‍රත්‍යයන් නිසා හටගන්නා ධර්ම හට ගැනීමට හේතුන් ප්‍රත්‍යයන් තිබෙන්න ඕනේ. ඉතින් මෙතන මේ ධර්ම දෙකේදී මේවා සමහර නැත්නම් සියල්ලම මේ සියල්ලම පටිච්ච සමුප්පාද කියන කොටසටත් ඇතුළත් වෙනවා. ඒ වගේම පටිච්ච සමුප්පන්න දැන් අපි ගත්තොත් රූපාරම්මණං වා කියන එකක් ගන්නවා. ඒ රූපාරම්මණය මේකට ඇතුළත් කරලා තියෙන අරමුණ ගැනීම අරමුණක්. එහෙම නැතුව මේ සිතත් තමයි උපදන අධර්මයක් හැටියට දැක්වීමට නෙවෙයි. රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන ඕ කියන මේවා යම් යම්වා පනාරබ්බ. ඒවා දක්වා පිළිෙන්නේ මේ සිත් චෛතසික ධර්මයන්ගේ අරමුණ වශයෙන් දැක්වීමට. දැන් ඒවා වල දැන් ඒවා පටිච්ච සමුප්පන්නද නැද්ද? ඒවත් පටිච්ච සමුප්පන්නයි. ඒ පටිච්ච සමුප්පන්න නොවන කිසිවක් නැහැ. මෙතන ඇතුළත් වෙන්නේ පටිච්ච සමුප්පන්න නොවන. ධර්ම වශයෙන් කුමක්ද? ධම්මාරම්මණං වා කියන තැන. ලැබෙන නිර්වාණය. නිර්වාණය. ඒකට අර ප්‍රඥප්තියත් ඇතුළත් වෙනවා නම් ඇතුළත් කරන්න ඕනේ ධම්මාරම්මණය කියනකොට ධම්මාරම්මණයට ඇතුළත් වෙනෝනේ කර්ම වශයෙන් 6ක් පසාද සුක්ම රූප චිත්ත චේතසික නිබ්බාන පඤ්ඤාති වශයෙන් සදා සංගයතිකේ අන්නේ ඒවා ගන්නවා නම් ඒ ප්‍රඥාක්තියයි නිර්වාණයයි ඒවා පටිච්ච සමුප්පන්න වේ අනිත් පටිච්ච සමුප්පන්නේ කියනකොට මේ තුන් ප්‍රත්‍ය නිසා හටගන්නේ ඒ හටගත් ඒවා එහෙම දෙයක් නෙවෙයි නිර්වාණයක් නැහැ ප්‍රඥාක්තියක් එහෙම නෙවෙයි ප්‍රඥාක්තියක් දුරු මවා ගැනීමක්, සලකා ගැනීමක් පමණයි. ඒ හැර අනිත් ඔක්කොම ධර්ම. එතකොට ඒවා ඔක්කොම දැන් මේ එක එක ධර්මයක් වශයෙන් ගත්තොත් ඒ එක එක ධර්මයන් පටිච්ච සමුප්පාද කියන කොටසටත් ඇතුළත් වෙනවා නේ. දැන් අපි කියනවා සත්පත්‍ය වේදනා ආදි වශයෙන් දෙනවානේ. ඒ එතකොට මේ ධර්ම දැන් අවුනෝනට පත්‍ය වෙනකොට දැන් පත්‍ය නිසා වේදනාවක් ඇති එතකොට මේ කප්පයේ ප්‍රතිච්ඡ සමුප්පාද බව වේදනාවගේ ඇතිවීමට හේතුවක්. එහෙම ගත්තම මේ ධර්ම කිසිවක් පටිච්ච සමුප්පාද නොවන්නේ නෑ අර කිව්වා නෑ පරිණාමයයි. අර ඒ ඔක්කොම පටිච්ච සමුප්පන්න වෙනවා. දැන් මෙතන විවා දක්වලා තිබෙන්නේ පටිච්ච සමුප්පන්න. කියන්නේ හේතු ප්‍රත්‍යයන් නිසා හටගන්නා පටිච්ච සමුප්පන්න කවර ධර්මද මේ දක්වන්නේ අරූපී නෝ ධර්මයි. රූපී ධර්ම නෙවෙයි මේ එකක්වත් රූපී ධර්ම නෙවෙයි. මේ සියල්ලම අරූපී ධර්ම. එහෙනම් චිත්තජයතික ධර්ම. අරූපිනෝ ධම්මා, ඉමේ ධම්මා අකුසල. දැන් මේ චිත්ත පිළිබඳව අපි අභිධර්මාර්ථ සංග්‍රහයේදී ඉගෙන ගත්තේ කොයි විදිහටද සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික කුසල් සිත. ඒ කුසල් සිතෙන් ලැබෙන චෛතසික වශයෙන් සංග්‍රහ කරන්නේ 38ක් සයිතයි. ඒ 38ක් සයිතිකයන් අතුරෙන් මේ ඒවා පණක වශයෙන් ගන්නට පිළෙන ඒ ධර්ම ඇර ඒ ඒවා පණක වශයෙන් ගන්නට පිළෙන එතන මොනවාද? පිරති තව මේකට ඇතුළත් කරන මේ ඉදිරියේ නැති එහි එන ධර්ම මොනවාද? මොනවාද? ඡන්ද අදිමොක්ක මනසිකාර විරතිචෛතසික තුන. ඡන්தோ අදිමොක්කෝ මනසිකාරෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීව කියන එකයි. ඒ ඒ සය අරුණම එතකොට එතන ඒ සය අරුණම 37යි 32යි ඒ 32 මෙතන කොයි විදිහටද වදාරලා මෙතන වදාරලා තිබෙනවා ධර්ම 56ක් වෙන පරිදි නේද 56ක් වෙන පරිදි වදාරලා තියෙනවා 56ක් වෙන පරිදි ඒවා ඉතින් එතන එන ධර්ම ඒ විදිහට තේරුම් ගන්නට ඕන දැන් අපි ශ්‍රද්ධාව එකවරයි ගන්න නේ මෙතන ඉස්සරහට ඔව් සබ්බින්දයයි සබ්බා බලයි කියන්නේ ඒක දෙවරක්. අන්න ඒ විදිහට ඒක වෙන් කරගන්නට පුළුවන් වෙනවා. දැන් අපිට පුළුවන් නම් මේ සිත මේ සිත පිළිබඳ වූ චෛතසික සිතේ හත ගන්නා චෛතසික අභිධර්මාර්ථ සංග්‍රහයේ එන පරිදි දක්වලා ඊළඟට ඒ එක එක චෛතසිකයක තියෙන ඒ නානා කෘත්‍යයන් වශයෙන් කියන්නේ ඉන්ද්‍රිය වශයෙන් බල වශයෙන් ආදි වශයෙන් වෙන් කරගත්තම අපිට පෙනෙන්නේ මොන මොන වශයෙන් මේ ඒ ඒ ක්‍රියන් සිදු කරන්නේ මේ චෛතසික ඒ සුපට ලැබෙන්නේ. විදියමයි පඩා. ඒ විදි විදිය බල එමෙන්න. දැන් ඊළඟට මම මේ කර්ම ටික කීවා එක. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ එකිනෙක ධර්මයක් පිළිබඳ නිර්දේශයක් පදාරනවා. නිර්දේශයේ කීවේ විස්තරයක්. උද්දේශය කියන්නේ ධම්මෝපදේශය. ධර්මයන් උදෙසීම. උදෙසීම කියන්නේ මාත්‍රකාවකින් දැක්වීම. නිර්දේශය කියන්නේ ඒ පිළිබඳව විස්තරයක්. ඒක. තරමක විස්තරයක් කරනවා. අතනෝ තස්මින් සමේ හස්සෝ හෝති. ඒ ඒ තස්මින් සමේ ඒ අවස්ථාවේදී ඒ අතනෝ තස්මින් සමේ ඒ කව පස්සේ නම් කවරේද නැත්නම් කවර පස්සේ වේද කියන එක. කියන්නේ පස්සේ පිළිබඳවයි මේ අහන්නේ. ඒ පස්සේ ඇති වෙනවයි කියලා කිව්වනේ පස්සෝ හෝති වේදනා හෝති. ඒ පස්සේ නම් කවරේද මේ සමයේ ඒ සමයේ හට ගන්නා වූ පස්සේ නම් කවරේද? කව යෝ තස්මින් සමයේ පස්සෝ කුසනා සංකුසනා සංකුසිතත්තං අයං තස්මින් සමයේ පස්සෝ හෝති දැන් මේ විදිහට බුදුරජාණන් වහන්සේ එක ධර්මයක් වචන කීපයකින් වදාරන්නේ මොන කරුණක් නිසාද කියලා. දැන් අපි සිංහලයේ කියන මෙහෙම කියන්නේ කියෝ. කෙනෙක් කියයි හරියට පුනරුත්පත්ති වෙනවා. පුනරුත්පත්ති කියන්නේ කියන දේ නැවත කියනවා. දැන් කවි සමෙහි කියනවා පුනරුත්පත් දෝෂය කියලා. පුනරුත්පත් දෝෂය කියන්නේ ඒ කවියේ යම්කිසි වචනයක් පාවිච්චි කරලා තිබෙනවා නම් යම්කිසිවක් යම් කිසි අදහසකින් ඒකම නැවත පාවිච්චි කිරීම ඒ කවිය පිළිබඳ දෝෂයක් හැටියට වර්ධක් ඒ වගේම කෙනෙක් කතා කරනකොට ඒ කතාවට අන්තර්ගත වෙන යම් කිසි වචනයක් ඒ වචනයේම තේරුම ඇති තවත් වචන කීපයකින් කෙනෙක් කතා කරන විට සමහර කෙනෙක් කියනවා මේ එකම දේ මේ කීපාරක් කියවන්නේ එකම දේ එකම එකම දේ නම් වචන කීපේ වෙන වෙනත් වචන වලින් කිව්වා. බුදුරජාණන් වහන්සේ එකම කාරණය සමහර විට වචන වෙන වෙනත් වචන වලින් වදාළා. මොකද ඒ තමයි වහන්සේගේ දේශනා විලාසය. උන්වහන්සේ දේශනා කරන්නේ ඒ දේශනාවෙන් අපේක්ෂිත යම්කිසි අර්ථයක් බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ ඒ දේශනා කරන්නේ තමන් වහන්සේගේ දැනීම ප්‍රකට කරන්නේ අසන්නාගේ අවබෝධයද සමහර විට ඒ අසන්නන් අතර නොඑක්තරා ක්‍රමයයි එක්කෙනෙකුට එක වචනයකින් වදාළදී ඒතනත්තාට තේරෙන්නට නම් වෙන විදිහකට වෙන වචනයකින් කියන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ එකම කාරණේ එකම වචනේ ඒ පිළිබඳව නොයි කලින් වදාළා ඒක උන්වහන්සේගේ දේශනා විලාසය. ඒ නිසා තමයි උන්වහන්සේගේ බණ විට එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි සමහර විටක ඒ ධර්මශාලාවෙ සිට සියල්ල කරනවා කියන්නේ. ධර්ම අවබෝධය වෙනවා කියන්නේ ඒ එකිනෙක කෙනාට ගැළපෙන පරිදි. නැත්නම් හැම දිනාටම එකම දේ ගැළපෙන්නේ නැහැ. අසුවට එකම දේ එකම විදිහට තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒ ඒ අයට සුදුසු වන පරිදි බුදුරජාණන් වහන්සේ නොඑක ආකාරයෙන් දේශනා කළා. දැන් මෙතනත් පස්සෝ කියවම පස්සෝ හෝති කියන එක වඩාලන්නේ. ඉතින් මේ පස්සෝ හෝති කියන එක ඊළඟට වඩාලන පස්සෝ කුසන. සම්පුසන සම්පුසිතත්. පස්සෝ කියේ නම් ස්පර්ශය වේ. කුසන කියේ ස්පර්ශ කිරීම සම් සම්පුසන කියේ ඒ පුසන කියන වචනයට සම් කියන උපසර්ගය මෙතන. ඒකෙන් කරන්නේ වචනයන අලංකාර කිරීම සහ සමහර විටක ඒ අර්ථය වැඩි කරන එක හෝ විශේෂ කරන එක කරනවා. දැන් මේ පුසන කියන දැන් ජීවිත කියන එකට සං කියන එක හේතුවම එතන අර්ථය විශේෂ වෙනවානේ. නිකම්ම ජීවිතේ සංගීතයේ කියනකොට තව ඒකට සම්බන්ධ දේවල් තියෙනවා. දැන් මෙතන සම්පුසනා කියන විදිහට අර ඒ පුසන කෘත්‍යය තවත් විශේෂ කර දක්වනවා මනසේ ස්පර්ශ කිරීම කියන තේරුමක් දෙනවා. හොඳටම ස්පර්ශ කිරීමක් කියන වගේ තේරුමක් දෙන අර්ථයක් එනවා ඒක සම්පූර්ණ. ඊළඟට සම්පූර්ණ තත්ත්වයන් කියලා වදාළා. සම්පූර්ණ තත්ත්වයන් කියන්නේ එතන භාවිතාවන වශයෙන්. දැන් දැන් පුසනා කියන එක ඒ කර්තෘ සාධන විග්‍රහයක්. ඒ කුසල සම්පුසනා කියන කොටත් එහෙමයි සම්පුසි තත්තන් කියන තැන එතන තියෙන භාවතාව භාවතාවනේ දන්නවනේ භාව එතන භාවයේ පමණයි කියන්නේ ඉංග්‍රීසියෙන් කියන ඇබ්ස්ට්‍රැක්ට් ඒ භාවතාව භාවයේ ලක්ෂණ ඒ ස්පර්ශ කිරීමක් තියෙනවා නැත්නම් ස්පර්ශ කරන්නේ කො එහෙම නෙවේ බුදු භාවයක් ස්පර්ශ කරන භාව